බොහොම පිං. ඊළඟ ප්‍රශ්නේ හඳුරන්නේ සවස සිල් පවාරණේ වී රාත්‍රී ආහාර ගැනීම අකටද? සීලය paludu වෙනවාද? ඒක ප්‍රශ්නයක් නෑ. ඒකනේ පවාරණය වෙනවා කියන්නේ. ඒ විකාල භෝජන ශික්ෂාපදේ මට තවදුරටත් රකින්න බැරි නිසා මම මෙතන ඉඳලා පන්සිල් විතරයි ආරක්ෂා කරන්න කියන අදිෂ්ඨානයට එනවා. ඉතින් ඊට පස්සේ තමන් සිල් සමාදන් වුණා කියන්නේ තමන්ගේ අදිෂ්ඨානය ඊට පස්සේ තමන් ඒකෙන් බැහැර වෙලා දැන් පංචශීලයේ විතරයි රකින්න කියන එකත් තමන්ගේ අදිෂ්ඨානය. ඒක ලෝකයට ප්‍රශ්නෙකුත් නෙවෙයි, ලෝක ධර්මතාවයට ප්‍රශ්නෙකුත් නෙවෙයි. ඒක තමන්ගේ චිත්ත අදිෂ්ඨානයත් එක්කයි වෙනස සිද්ධ වෙන්නේ. නිසා තමන් ඒ අදිෂ්ඨානය බැහැර කරලා පංචශීලයේ අදිෂ්ඨාන කරගත්තට පස්සේ විකාල භෝජනය කියන එක වරදක් වෙන්නේ නැහැ. මොකද ඒක වරදක් උනේ ලෝක ධර්මය මතවත් ලෝක නීතිය මතවත් නෙවෙයි තමන්ගේ ශික්ෂාපදයේ සමාදම් වෙලා ඉඳීම මතයි ඉතින් ඒකෙන් තමන් බැහැර වුණාට පස්සේ ඒක තමන්ට අදාළ නැහැ. මම හිතනවා ඒ ප්‍රශ්න අහපුවාට තේරෙන්නේ නැති කියලා. බොහෝ පිළිගන්නවා. සිල් පවාරණය කරලා හවසට ආහාර ගත්තා කියලා සීලයට කිසි පළුද්දක් නැහැ. මොකද එතකොට එහෙම සීලයක් නැති නිසා. එහෙමයි. අවසරයි.